ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ වැලිමඩ උඩුහාවර ශ්‍රී විජයාරාම වාසී කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද උඩුහාවර ඉන්දසිරි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස පුනප්පුනංජායති මීයති ච පුනප්පුනං සීවති කං හරಂತಿ මග්ගංච ලද්දා අපුනම් භවාය නපුනප්පුනං ජායති බූරි පඤ්ඤෝති ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත පින්වතුනි කරමු. මේ සූත්‍රයේ නම තමයි උදය සූත්‍රය. සංයුක්ත නිකායේ සඝාත වර්ගයට අයත් බ්‍රාහ්මණ සංයුක්තයේ උපාසක වර්ගයට අයත් වන උදය සූත්‍රය. උදය කියන නමින් මේ සූත්‍රය හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ උදය කියන බ්‍රාහ්මණයට. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ සම පිණ්ඩපාතයේ සඳහා මේ උදේ කියන බමුණගේ නිවසට වැඩම කළා. පාසිවුරු සකස් කරගෙන පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ මේ පිණ්ඩපාතයේ වැඩම කළාම මේ උදේ කියන බ්‍රාහ්මණයා පිණ්ඩපාතයේ බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා. දෙවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය රැගෙන මේ උදේ කියන බමුණගේ නිවසට වැඩම කළා පින්නපාතේ සඳහා. තුන්වෙනි දවසෙත් උදේ කියන බ්‍රාහ්මණයාගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. උදේ කියන බ්‍රාහ්මණය කල්පනා කරනවා පකට්ටකෝ යං සමනෝ ගෝතමෝ පුනප්පුනං ආගච්ඡති මේ රසයට ගිජු වෙච්ච මගේ මේ දන් වේලට රස තෘෂ්ණාව වැටුණු මේ කෑම ටිකට ගිජු වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් නැවත නැවත මගේ ගෙදරටම එනවා කියලා. මෙන්න මේ ප්‍රකාශයත් සමග බුදුරජාණන් වහන්සේ මේ නැවත නැවත හට ගැනීම පිළිබඳව නැවත නැවත පැමිණීම පිළිබඳව ඊටම ලස්සනට මේ උදේ කියන බ්‍රාහ්මණයට පැහැදිලි කර දෙනවා පුනප් පුනං චේව වපන්ති බීජං පුනප් පුනං වස්සති දේව රාජා පුනප් පුනං කෙත්තකං කසන්ති කස්සකා පුනප්පුනන්දඤ්ඤ මුපේති රට්ටං උදේ බ්‍රාහ්මණයා කියනවා මේ බුදුරජාණන් වහන්සේ මගේ නිවතට මේ පින්නපාතය සඳහා නැවත නැවත පැමිණෙනවා බුදුහාමුදුරු දේශනා කරන බ්‍රාහ්මණය පුනප්පුනංචේව වපන්ති බීජං නැවත නැවත බීජ වපුරනවා එකවතාවක් වපුරන නවතන්නේ නැහැ නැවත නැවත වපුරනවා පුනක් පුනං වස්සති දේවරාජා නැවත නැවත වර්ෂාව ලැබෙනවා. ඒ වගේම පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකා ගොවියෝ නැවත නැවත ගොවිතැන්න කරනවා. පුනක් පුනං ධඤ්ඤමු පේති රට්ටං නැවත නැවත ධන ධාන්‍ය බහුභෝග සම්පත් රටට ලැබෙනවා. එකම දේ කරලා නැවත නැවත කරලා ඒ ඒන් තෘප්තිමත් වෙන්නේ නැතුව තව තවත් කරලා උපදවා ගන්නවා. මේක තමයි ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පුනප්පුනං යාචකා යාචයන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ගමුපේතිඨානං පින්වතුනි යාචකයාගේ ස්වභාවය තමයි නැවත නැවත ඉල්ලනවා එකවතාවක් ඉල්ලලා නවතින්නේ නැහැ දෙතුන් නැවත නැවතත් කොච්චර ලැබුණත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ යාචකයාගේ ස්වභාවය පුනක් පුනක් නැවත නැවත ඉල්ලන එක. නැවත නැවත යාචකයා ඉල්ලලා ඒන් තෘප්තිමත් වෙන්නේ නැහැ. පුනක් පුනක් දානපතිද දන්ති. දානපතීන්ගේ ස්වභාවය තමයි නැවත නැවත දන් දෙනවා. එකවතාවක් දන් දීලා ඒ ක්‍රියාව නවත්තන්නේ නැහැ. නැවත නැවතත් දන් දෙනවා. පුනක් පුනන් දානපති දදිත්වා නැවත නැවත මේ දානපතියෝ දන් දීලා පුනක් පුනං සග්ගමුපේති තානං දන් දීම තුල නැවත නැවත ස්වර්ගයේ උපත ලබනවා පුනප්පුනං කීර නිකා දුහන්ති පුනප්පුනං වච්චෝ උපේති මාතරං පුනප්පුනං කිලමති පන්දතිච පුනප්පුනං ගබ්බම් පේති මන්දෝ වසුපැටියා Tamanගේ මව ළඟට කිරිබොන්න නැවත නැවත ගමන් කරනවා. කිරිදවන පුද්ගලයා කිරිදෙන එළදෙනගෙන් නැවත නැවත කිරිදවනවා. එක වතාවකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. එක වතාවකින් එක නවත්තන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමා ටික අරගෙන බලන්න ගොවියෙක් නැවත නැවත බීජ වපුරවලා ගොවිතැන කරලා නැවත නැවත ධන ධාන්‍ය සප සම්පත් උදා කර ගන්නවා ඊළඟට දානපතීන් දානපති කියලා කියන්නේ දානය උසස් කොට පරිත්‍යාග කරන පූජා කරන දන් දෙන අය අවබෝධය මේ අය දන් දීලා එකපාරකින් නවතින්නේ නැහැ නැවත නැවත දන් දීලා ඒ දානමය ක්‍රියාව ජීවිතයට ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙනවා ඒ වගේම ඒ තුල ලබන ප්‍රතිඵලය නැවත නැවත ස්වර්ගයේ උපත ලබනවා. දිව්‍ය මානසික සැප සම්පත් නැවත නැවත උදා කර ගන්නවා. ඒ වගේම යාචකයාගේ ස්වභාවය නැවත නැවත ඉල්ලනවා. ඒ වගේම කිරිදවන කෙනා නැවත නැවත කිරිදවනවා. ඒ එකපාරකින් දෙපාරකින් නවතින්නේ නැහැ. වසුපැටිය Tamanගේ මව ළඟට කිරිබොන්න නැවත නැවත ගමන් කරනවා. එකවතාවකින් දෙවතාවකින් නවතින්නේ නැහැ. අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුනප්පුනං ජායති මීයතිච පුනප්පුනං සීවතිකං හරಂತಿ මග්ගංච ලද්දා අපුනබ්භවාය නපුනප්පුනං ජායති බුරිපඤ්ඤෝ ත්‍රාක්මණය මුලින් කිව්වා වගේ මේ ක්‍රියාවන් ගොවියා නැවත නැවත වපුරනවා වගේ යාචකයා නැවත නැවත ඉල්ලනවා වගේ දානපතියා නැවත නැවත දන් දීලා තෘප්තිමත් වෙනවා වගේ වසුපැටිය නැවත නැවත තමන්ගේ මව ළඟට ගිහිල්ලා කිරි බොනවා වගේ කිරි දොවන කෙනා නැවත නැවත කිරි දොවනවා වගේ මේ සංසාර ගමන තුල පුනක් පුනං ජායති නියතිච මිනිස්සු නැවත නැවත උපත ලබනවා නැවත නැවත මිය යනවා පුනක් පුනං සිවතිකං හරන්ති නැවත නැවත සුසාන භූමියට සොහොනට රැගෙන යනවා මග්ගංච ලද්දා අපුනබ්බවාය නපුනප්පුනංජායති බූරිපඤ්ඤෝති අවබෝධය ලැබපු පුද්ගලයා ඒ වගේම මේ නිදීමේ මාර්ගය අවබෝධ කරගත්ත කෙනා ඒ නිදීමේ මාර්ගය තේරුම් අරගෙන ඒ තුල ක්‍රියාත්මක වෙන කෙනා නැවත නැවත නපුනප්පුනංජායති බූරිපඤ්ඤෝ ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච පුද්ගලයා නැවත නැවත උපත ලබන්නේ නැහැ කියලා. ඉතින් උදය බ්‍රාහ්මණය මේ දේශනාව අහලා අතිශයින් සතුටටපත් වුණා. බුදුරජාණන් වහන්සේට කියන බුදුහාමුදුරුවනේ යටිකුරු කර තිබුණු වාජනයක් උඩුකුරු කරා හා සමානයි. වහලා තිබුණු දෙයක් විවෘත කළා හා සමානයි. ප්‍රඥාව නැමැති ආලෝකය මගේ ජීවිතේ දැල්ලුවා හා සමානයි. මේ උපදේශය ඒ තරමටම උදය කියන බ්‍රාහ්මණයාගේ ජීවිතයට එකතු වුණා. ආකල්පය වෙනස් කරන්න, චර්යාව වෙනස් කරන්න මහා ශක්තියක් වුණා බුදුහාමුදුරුවෝ මේ කරපු ලබා දීපු උපදේශය. උදය සූත්‍රයේ අන්තර්ගතය එච්චරයි. මේ සූත්‍රය පිළිබඳව කල්පනා කරනකොට අපි සියලු දෙනාටම ඊටාම වැදගත් පාඩමක් වැදගත් ආදර්ශනයක් අපේ ජීවිතයට පින්වතුනි එකතු කරනවා. පුනප්පුනං ජායති මීයතිච නැවත නැවත උපත ලබනවා. නැවත නැවත අර වසු පැටියා Tamanගේ මව ළඟට ගිහිල්ලා කිරිබනවා. කිරිදවන කෙනා නැවත නැවත කිරිදවනවා. යාචකයා නැවත නැවත ඉල්ලනවා. මේ හැම දෙයක් නැවත නැවත උපත ලබන්නේ ඇයි? නැවත නැවත මිය යන්නේ ඇයි? නැවත නැවත සොහොනට අපි රැගෙන යන්නේ ඇයි? ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර තියෙනවා. මේ සූත්‍ර දේශනාව තුළින් අපේ ජීවිතයට ගන්න තියෙන ලබා ගන්නට තියෙන අපේ ජීවිතයේ සකස් කර ගන්න තියෙන මේ උපදේශය පිළිබඳව කල්පනා කරනකොට නැවත නැවත උපත ලබන්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත නැවත උපත ලැබීම මිය යෑම ඒ වගේම ජරාවටපත් වීම, ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සතර බයින් යුක්තව ස්වභාවය තමයි සසර හැටියට අපි දක්වලා තියෙන්නේ. ඊටාම බිහිසුණු ගමනක් මේ ජීවිතය තුළ අපි ගෙවන්නේ නිවන් දකින්නතුරු. මේ සසර ගමන පුරාවටම තියෙන ඉපදීම, ජරාවටපත් වීම, මරණයටපත් වීම, ඒ වගේම ලෙඩ දුක් වලටපත් වීම මේ සියල්ලගේම ස්වභාවය තමයි දුක කියන එක. මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් දේශනා කළ චතුරාර්ය සත්‍ය දේශනාව තුළ පළමුවෙනි ආර්ය සත්‍ය තමයි මොකද්ද දුක කියන එක. දුක කියලා කියන්නේ පිළිකුල් සහගත බව ප්‍රතික්ෂේප කරනවා කියන එක. කවුරුත් අකමැති කියන එක. සසර ගමන තුළ තිබෙන මේ ජාති ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම මෙන්න මේ අවස්ථා තුළින් ලැබෙන ප්‍රතිඵලය කවුරුත් කැමති වන්නේ නැහැ. හැමෝම අකමැතියි. කායිකව මානසිකව තිබෙන අත්විඳීමට සිදුවෙන පීඩාවක් තමයි දුක හැටියට දක්වන්නේ. වේදනාවක් තමයි දුක හැටියට දක්වන්නේ. ඒ වගේම මේ ක්‍රියාවලියන් තුල සසර ගමන තුල ලබන යම්කිසි తాවකාලික තෘප්තියක් තියෙනවා නම් ඒකේ අවසානයේ තියෙන්නේ මහා දුකක් හේදවාචකයක්. ඒක තමයි සංසාරයේ ස්වභාවය. එතකොට නිවන කියන එක අපට අත්දැකීමෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවනේ ස්වභාවය මේ සසර පිළිබඳව සසරේ තිබෙන බිහිසුණු බව සසරේ පැවැත්ම පිළිබඳව සසරේ ගමන් කරනකොට ඇතිවෙන කායික මානසික පීඩන පීඩනයන් පිළිබඳව කල්පනා කරනකොට ඇතිවෙන චිත්ත පීඩා පිළිබඳව කල්පනා කරනකොට වේදනා සහගත ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට මේ සියල්ලගේම විරුද්ධ පැත්ත තමයි නිවන හැටියට අපට කල්පනා කරන්නට තියෙන්නේ. ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති මරණයක් නැති සසර බයයි නම් බයක් නැති ඒ වගේම සසර අපට දුක්සහගත නම් අපට සැපයක් ඇති නිවනයි ඒ විරුද්ධ පැත්ත පිළිබඳව කල්පනා කරලා සසරෙන් ඒ වේදනාවෙන් මිදෙන්නට බුදුරජාණන් වහන්සේ ක්‍රමයකුත් මේ දේශනාව තුළ අපට දක්වලා තියෙනවා මේ නැවත නැවත උපත ලැබීමට හේතුව බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව මොකද්ද? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තුල පැහැදිලි කර දීලා තියෙනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා මහණෙනි මේ සියලු දුක්වලට හේතුව මොකද්ද දුකේ හට ගැනීමට හේතුව තෘෂ්ණාවයි යායන් තණ්හා පෝනෝ භවිකා පුන්න දේශනා කළා පුනක් පුනං ජායති නියති ච නැවත නැවත උපත ලබනවා එහෙමනම් තණ්හා පෝනෝ භවිකා තෘෂ්ණාව නිසා නැවත නැවත මේ පුනර්භවය සසර ගමන තුල ඇති වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව තුළින් අපට පැහැදිලි කර දීලා තියෙනවා. පින්වතුනි මේ තෘෂ්ණාව කියලා කියන්නේ මේ සංසාර විශේෂයෙන්ම මේ සසර පැවැත්මට හේතු වන ඒ වගේම සසර පැවැත්මේදී මේ උදය සූත්‍රයේ සඳහන් වනවා වගේ නැවත නැවත උපත ලබන්න නැවත නැවත මිය යන්න නැවත නැවත ලෙඩ වෙන්න නැවත නැවත ජරාවටපත් වෙන්න ප්‍රධානම මූලික හේතුව තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං. නිවන පිළිබඳව කරන අර්ථකථනයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තෘෂ්ණාව ක්ෂය කළ තැන තමයි නිවන කියන එක සඳහන් වෙන්නේ. තෘෂ්ණාව නිසා කොයිතරම්නම් ගැටලු එදිනදා ජීවිතය ගත්තාමත් අපේ ලෞකික ජීවිතය තුළ කොයිතරම් ප්‍රශ්න නේද? කායික පීඩා, මානසික පීඩා, මේ ලෙඩ රෝග වලටපත් වීම මේ ආදී මේ සියල්ලගේම මූලික හේතුව තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. මේ ලෝකේ සියලුම දේවල් ඉබේ හටගත් දේවල් නෙවෙයි. ගැටලුවක් ඇති වුණාම ඒ වගේම ජීවිතයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා නම් මේ ලෝකයේ සචේතනික අචේතනික සියලු දේවන්හි වෙනස් වීම සිද්ධවන්නේ හේතුඵල න්‍යාය. බුදුරජාණන් වහන්සේ ලෝකයට දෙසටක් මිත්‍යා දෘෂ්ටි මතවාද අතර බුදුහාමුදුරුවෝ ඒ මතවාද සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඉගැන් උගන්වා වදාළ න්‍යාය තමයි හේතුඵල න්‍යාය. මේ ලෝකේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට උදය සූත්‍රයේ සඳහන් වන පුද්ගලයා නැවත නැවත උපත ලබන්න, නැවත නැවත මිය යන්න හේතුව දක්වලා තිබෙන්නේ මොකක්ද එහෙනම් තෘෂ්ණාවයි. එතකොට ඒ හේතුඵල න්‍යාය පදනම් කරගෙන කල්පනා කළොත් තෘෂ්ණාව නිසාම නැවත නැවත අපි කුසල අකුසල කර්ම රැස් කරනවා සසර පැවැත්ම ඒ තුල නිර්මාණය වෙනවා නැවත නැවත උපත ලබලා නැවත නැවත ජරාවටපත් වෙනවා ව්‍යාධියටපත් වෙනවා මරණයටපත් වෙනවා නිසා මේ තෘෂ්ණාව දුරු කිරීම තමයි ඊටාම දුෂ්කරම කාර්යය ඒක එකපාරම කරන්න පුළුවන් කමක් නැහැ කාගෙන් හරි ඇහුවොත් ඔබට ඔබ සතුව තියෙන මේ භෞතික වස්තුන් දෙන්න කියලා නේද එහෙම දෙන්න පුළුවන්කම තියනවාද එහෙම දෙන්නේ නැහැ කවුරුත් ඒකට හේතුව පෘථග්ජන මිනිස්සු ඇටියට අපි හැමදෙනාම තෘෂ්ණාවෙන් බරිත වෙච්ච අය. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා බෝසත් පාරමී ධර්ම සාරා අසංකේය කල්පලක්ෂ්‍ය පාරමී පිරුව කියලා සඳහන් වෙනවා. එතකොට ඒ අවසාන කාලේ දාන පාරමී දාන උපපාරමී දාන පරමත්ත පාරමී ආදි වශයෙන් ප්‍රභේද ගණනාවකින් යුක්තව මේ සම්පූර්ණ කලේ මේ තෘෂ්ණාව එකපාර ක්ෂණයකින් ෂය කරන්න බැරි නිසා එය ක්‍රමක්‍රමයෙන් දුරු කරන්නට ඕන. ඒ දුරු කරන්නට පින්වත්නි අවබෝධය අතිශයින්ම වැදගත්. ජීවිතය පිළිබඳ අවබෝධය හරි වැදගත්. ධර්මය පිළිබඳ අවබෝධය ඇති වුනහම තමයි එය ක්ෂය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග අපට ගන්න පුළුවන්කම තියෙන්නේ. නකහාපන වස්සේන තිත්ති කාමේසු විච්ඡති අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ බුද්ධ වග්ගයේදී දක්වලා තියෙනවා පහවණු වැස්සක් වැස්සක් තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා නේද අර පුංචි වසුපැටියා Tamanගේ මවගෙන් කිරිබොන්න නැවත නැවත යනවා තෘප්තියක් ලබන්නේ නැහැ එකවතාවකදී ඒක තමයි ස්වභාවය. යාචකයා නැවත නැවත ඉල්ලනවා තෘෂ්ණාව නිසා ඒක තමයි ස්වභාවය. කිරිදවන කෙනා නැවත නැවත කිරිදවනවා එකවතාවකින් නෙවෙයි. එතකොට මේ කාම වස්තුන්හි කොයිතරම් කහවණු වර්ෂාවක් වැස්සත් ඒ තුලින් තෘප්තිමත් වෙන්නේ නැහැ. තවත් වැස්සක් බලාපොරොත්තු වෙනවා. ඒ වැස්ස එකෙන් දෙකෙන් තෘප්තිමත් වෙන්නෙත් නැහැ. තවත් ඒ බලාපොරොත්තු වෙනවා. අපි වැටුපක් අරගන්නකොට ඒ වැටුපට සරිලන වියදමක් සකස් කරගන්නව වෙනුවට හැම වෙලාවකම අපි කල්පනා කළේ මීටත් වඩා තව කීයක් හරි වැඩි වුණා නම් හොඳයි කියලා. ඊට ඒක වැඩි වුණාමත් අපි කල්පනා කළේ තවත් කීයක් හරි වැඩි වුණා නම් හොඳයි කියලා. මේක මිනිසුන්ගේ වරදක් නෙමේ. පෘථග්ජන ස්වභාවය, ලෝක ධර්මතාවය මේක. මෙන්න මේක අවබෝධයක පෘථග්ජන මිනිස්සු හැටියට නැවත නැවත හටගන්න මිනිස්සුන පෘථග්ජන මිනිස්සු මේ ක්ලේශ ධර්මය දුරු කරන්න අවබෝධය ලද දේෙන් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම් සරල ජීවිතයකට හුරු වෙන්න පුළුවන්කම තියෙනවා නම් යථා ලාභ සන්තුෂ්කෝ කියන බුදු වදනට අනුව ලැබිච්ච දේ තෘප්තිමත් වෙන්න තරම් ආත්ම ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් අපට ඉක්මනින් මේ තෘෂ්ණාව කියන එක ටිකෙන් ටික ටිකෙන් ටික ෂේ කරන්න පුළුවන්කම තියෙනවා. මේ තෘෂ්ණාව උපතත් එක්කම අපි අරගෙන එන එක. තෘෂ්ණාව. උපතින්ම ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූලයන් අපිට තියෙනවා. ඒ නිදන්ගත වෙලා තිබෙන සිතුවිලි අනුසය අවස්ථාවෙන් බාහිර අරමුණක් එකතු වීම තුළ ඒ නිදන්ගත වෙලා තිබෙන සිතුවිලි ඉස්මතු වෙනවා. එතකොට ඒ ඉස්මතු වෙලා ලෝභ සහගත සිතුවිලි අකුසල මූලය මේ හදවතේ නිදන්ගත වෙලා තියෙන නිසාම බාහිරින් ලැබෙන මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්ට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු එකතු වීම තුළ අර තෘෂ්ණාව සිතුවිලි අපට තව වර්ධනය වෙනවා. එතකොට ඒ ඇහැට ග්‍රහණය වෙන රූපය ඒක ස්වභාවය ඒ ඇතිවන අවබෝධය චක්කු විඥාණය හැටියට දක්වනවා. ඒ චක්කු විඥාණය තුල වේදනාව, ඒ වගේම උපාදානය, තෘෂ්ණාව, එතනින් එහාට මේ පියවරවන් එකින් එක එකින් එක හේතුඵල න්‍යායට අනුව ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එනිසා පින්නතුනි මේක චක්‍රයක් වගේ එකින් එකට එකින් එකට ගමන් කරන ස්වභාවයක් මේ සස්තුෂ්ණාම නිසා සසර පැවැත්ම ඇතිවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම තෘෂ්ණාව මේ ආශාව, දැඩි ආශාව හේතු කොටගෙන තමයි වේදනාව ඇතිවන්නේ. ඒ වේදනාව හේතු කොටගෙන තමයි ස්පර්ශය පටිච්චසම්පාද න්‍යාය තුල ඇතිවන්නේ. ඒ ස්පර්ශය තුල උපාදාන කර ගැනීම ආදිය ඉතිනින් එහාට පියවරවන් දක්වලා තියෙනවා භවය ඇතිවන විදිය උපත ලබනවා ජරාවට මරණයටපත් වෙනවා මේක චක්‍රාකාරව සිද්ධ වෙන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රය දුක හට ගැනීම පිළිබඳව බුදුහාමුදුරුවෝ දක්වන පැහැදිලි කිරීම ඇසත් රූපයත් නිසා චක්කු විඥානය ඇති වෙනවා. ඒ චක්කු විඥානය නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇතිවීම නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාවෙන් උපාදානය එතනින් එහාට ඇතිවලා මේ නැවත නැවත හට ගැනීමේ ස්වභාවය බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. එපමණක් නොමේ අංගුත්තර නිකායේදී තණ්හා සූත්‍රය, එවැගේ මිති උත්තක පාළියේන තණ්හුපාද සූත්‍රය, ආදී මේ සූත්‍ර දේශනාව තුලත් දක්වලා තියෙන්නේ දුකේ හට ගැනීමට නැවත නැවත උපත ලැබීමට සසරේ මේ බිහිසුණු අත්දැකීම නැවත නැවත ලබන්න ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ තෘෂ්ණාව කියන එක. සංයුක්ත නිකායේ ජනේති කියන සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා නැවත නැවත මේ සත්වයන් උපදවන්නේ කොහොමද කියලා. නැවත නැවත මේ සත්වයන් ඉපදෙන්නේ කොහොමද? නැවත නැවත මේ සත්වයන් හටගන්නේ කොහොමද කියලා. මේ දෙවියන්ට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්වයන් නැවත නැවත උපත ලබා දෙන පළවෙනි හේතු ප්‍රධානම හේතුව තමයි මේ තෘෂ්ණාව කියන එක. එනිසා විශේෂයෙන්ම එදා කේමා බිසවට රජ බිසවට බුදුහාමුදුරෝ උපදේශයක් එතුමිය මුල් කරගෙන දේශනා කරනවා බුදුහාමුදුරෝ රාගයෙන් මත්වෙච්ච මේ තෘෂ්ණාවෙන් බරිත වෙච්ච මිනිස්සු තෘෂ්ණාව නැමැති දැලේ Taman නැම Taman මකුලුවා Taman සකස් කරගන්න දැලෙහි පැටලිලා Tamanම විනාශ වෙනවා. ඒක තමයි මකුලුවාගේ ස්වභාවය. තෘෂ්ණාවෙන් බරිත වෙච්ච, අවබෝධයෙන් තොර වෙච්ච මිනිස්සු තෘෂ්ණාව නැමැති දැලෙහි Taman විසින් හදාගන්න, නිර්මාණය කරගන්න දැලෙහි පැටලිලා Tamanම විනාශ ස්වභාවයටපත් වෙනවා කියලා. මේ විනාශස් ස්වභාවය කියන එකෙන් අදහස් කළේ පින්වතුනි මේ සසර ගමනේ නැවත නැවත ගමන් කිරීම. බිහිසුණු සසර නැවත නැවත ඒ තියෙන බිහිසුණු බව අත්දකින්නට ලැබීම. ඒ ලැබීම සිද්ධ වෙන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි, Taman නිසාමයි. හැබැයි මේ දැල ඉවත් කරගත්තොත් එයින් ලබන සතුට, එයින් ලබන සැනසීම ප්‍රමාණතික්‍රාන්තයි. මකුළුවා Taman සකස් කරගන්න දැලේ පැටලිලා Tamanගේ හානියක් සිදු කරගන්නවා වගේ Tamanගේ තෘෂ්ණාව නැමැති දැල එලාගත්ත මිනිස්සු මෙලොව පරලොව ජීවිතේ යථාර්ථය දකින්නේ නැහැ. දුර්ලභව ලැබපු මිනිසා ජීවිතයේ අර්ථය වටහා ගන්නෙ නෑ. මේ ජීවිතයේ තියෙන වටිනාකම මේ ලෝකේ උත්තරීතර බව සියලු සත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගන්නේ නෑ. එනිසා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදාන වාක්‍ය අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං යනාදි වශයෙන් දක්වලා තියෙන්නේ මේ තෘෂ්ණාව නැමැති ගෘහය හදන නේද පංචස්කන්ධේ නැමැති ගෘහය හදන වඩුව මම සොයාගත්තා කැණි මණ්ඩල සිඳ දමලා නැවත නැවත මේ හට ගැනීම මම නැති කළා කියන එක මේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම උදාන වාක්‍යයෙන් දේශනා කළා අපට කල්පනා කළ යුතුයි. මේ උදේ සූත්‍රයේ සඳහන් වන පරිදි නැවත නැවත හට ගැනීමට හේතුව හොයලා බලනකොට තෘෂ්ණාව නම් ඒ තෘෂ්ණාව ක්ෂය කරන්නට අවශ්‍ය කරන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා විශේෂයෙන්ම ජීවත්වන සත්වයන්ගේ පැවැත්මට හේතු වන ආහාර වර්ග හතරක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා එකක් තමයි කබලින්කාර ආහාර. ඒ කියලා කියන්නේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය කරන ආහාර. ඊළඟට පස්ස ආහාර හැටියට දක්වලා තියෙනවා විශේෂයෙන්ම බාහිර ලෝකයේ සමග පවතින මනස හා මනස ඉන්ද්‍රියන් බාහිර ලෝකය හා සමග පවතින ස්පර්ශය තුල සත්වයා පවතිනවා. සත්වයාගේ පැවැත්මට හේතු වන කරුණු හතරක්. සාමාන්‍ය ආහාර වන අපට ඊළඟට අපේ මනස සහ මේ ඉන්ද්‍රියන් බාහිර ලෝකයක් එක්ක ඇති කරගන්නා වූ ස්පර්ශය මත පදනම් කරගෙන මේ ලෝකේ අපේ පැවැත්මට හේතුවක් වෙනවා. ඊළඟට විඥානාහාර කියලා සඳහන් වෙනවා විඥාණය. ඊළඟ එක තමයි මනෝ සංචේතනාව එහෙම නැත්නම් මේ සිතුවිල්ල චේතනාව කියන එක පුද්ගලයාගේ පැවැත්මට හේතු වෙනවා. එතකොට බුදුදහමේ කර්මය හැටියට දක්වලා තිබෙන්නේ චේතනාව සහිත වූ ක්‍රියාව. පුද්ගලයාගේ නැවත නැවත පැවැත්මට හේතුවට එහෙමනම් මේ චේතනාව සහිත වූ ක්‍රියාව තමයි ඒ තුල ගොඩනගෙන තෘෂ්ණාව ආදී පදනම් කරගෙනයි නැවත නැවත හට ගැනීම නැවත නැවත මිය යෑම නැවත නැවත මේ සොහොනට රැගෙන යාම ආදී උදේ සූත්‍රයේ සඳහන් වෙන මේ කරුණු සිද්ධ වෙන්නේ කියන එක අපට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. නිසා විශේෂයෙන් මේ චේතනාව සහිත ක්‍රියාව තුළ ගොඩනැගෙන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් හොඳ කර්ම සහ අනිත් එක නරක කර්ම. එහෙම නැත්නම් කුසල කර්ම සහ අකුසල කර්ම කියලා. මේ දෙකම සසර පැවැත්මට හේතු වෙන දෙයක්. එතකොට තෘෂ්ණාව ඡය කරන්නට අවශ්‍ය කරන යහපත් සිතුවිලි සහිත යහපත් ක්‍රියාවන් තුළ තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඡය කරලා අපට ඒ විරාගී දර්ශනය අවබෝධ කරගන්න විරාගී චින්තනය අවබෝධ කරගන්න අලෝභ සහගත සිටිවිලි ජනිත කරගන්න ඒ වගේම සසරේ තියෙන බිහිසුණු බව දුරු කරලා නිවනේ තියෙන සැපය අපට විඳින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ඉගැන්වීම තුළ ප්‍රායෝගික වීම සහ ඒ සඳහා ලබලා දෙන උපදෙස් අපේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීම තුළ පමණයි. නැවත නැවත හට ගැනීමට හේතුව නැවත නැවත මිය යාමට හේතුව තෘෂ්ණාව නම් ඒ දුරු කරන්න ඒ නැති කරන්න ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව තුළ බුදුහාමුදුරුව දුකක් දුකට හේතුවක් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයක් අපට දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගය තුළ ගමන් කිරීම තුළින් පමණමයි මේ නැවත නැවත හට ගැනීම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අත්ති කිලමතාණු යෝගයත් කාම සුකල්ලිකාණු යෝගයත් අත්තර දාපෝ මධ්‍යම වූ ප්‍රතිපදාව. ඒ මධ්‍යස්ත බව ජීවිතයේ මෙලොව ජීවිතය සැපවත් කරගන්න, සතුටින් ගෙවන්න අපට අතිශයින් වැදගත්. ලෝකෝත්තර ජීවිතය සාක්ෂාත් කරගන්න මේ ඉගැන්වීම අත්දා බැලිය යුතුමයි. නිවන් මාර්ගයේ පියවර තුනයි සීල සමාධි ප්‍රඥා. ඒ නිවන් මාර්ගයේ ඒ පියවර තුනෙහි ලබන ශික්ෂණය තුලයි අපට යථාර්ථය නුවණසින් දකින්න පුළුවන් වෙන්නේ යථා භූත ඥාන දර්ශනය අපට ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වගේම ජීවිතයේ මේ ත්‍රි ශික්ෂාව තුළ බුදුහාමුදුරුව දුක නැති කිරීමේ මාර්ගය හැටියට දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ තුළ ඇතුළත් වෙලා තිබෙනවා සීල ශික්ෂාවට අයත් වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ වගේම සමාධි ශික්ෂාවට අයත් වෙනවා සම්මා සති සම්මා සමාධි ප්‍රඥා ශික්ෂාවට අයිති වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඇතුළත් වෙන මේ මධ්‍යස්ත බව මධ්‍යම ප්‍රතිපදාව ජීවිතය තුල ප්‍රගුණ කිරීමෙන් නැවත නැවත හට ගැනීමට හේතු වන මේ තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් ඡය කරන්න පුළුවන්කම අපට ලැබෙනවා. සම්මා දිට්ඨිය යහපත් දැකීම සරලව ගත්තාම මේකේ ප්‍රභේද ගණනාවක් සඳහන් වෙනවා. කම්මස්සකතා සම්මා දිට්ඨි. ඒ වගේම අරිය අනාසව ලෝකෝත්තර මග්ග සම්මා දිට්ඨි ආදි වශයෙන් එතකොට මේ පළමුවෙන්ම දුන්දේ දානයේ විපාක, මෞපිය උපස්ථානයේ විපාක, සුසිරිත ක්‍රියාවන්හි විපාක, මේ ආදි වශයෙන් කරුණු 10ක් පිළිබඳ දසවස්තුක සම්මාදිට්ඨිය හැටියටත් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය හඳුන්වලා තිබෙනවා. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඒ ලෝකෝත්තර උත්තම තත්වයටපත් වෙච්ච සිත්වලට පමණයි අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ කම්මස්සකතා සම්මා දිට්ඨිය තුල සිතීම සහ තමන් කුසල අකුසල කර්මවල විපාක තමන්ට විදීමට සිද්ධ වෙනවා කියන දැක්මක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සම්මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය තුල බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා. කුසල කර්ම කවරේද? කුසල මූල කවරේද? අකුසල කර්ම කවරේද අකුසල මූල කවරේද කියන එක පිළිබඳව නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය හැටියට සම්මා මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි කියන සූත්‍රය තුල හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි දැක්ම අවබෝධය සම්මා දිට්ඨිය හැටියට දක්වනවා. ඒ පිළිබඳව ලබා ගන්නා වූ අවබෝධය දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේවා පිළිබඳ ඇති කරගන්නා වූ අවබෝධය එතකොට ඊටාම පුළුල් වෙච්ච ඉගැන්වීමක් සංකල්පයක් සම්මාදිට්ඨිය ඒ දැක්ම තුල ගොඩනැගෙන ජීවිතය තෘෂ්ණාව ශය කරගන්න අතිශයින්ම වැදගත් නැවත නැවත මේ උපත වළක්වා ගන්න මේ දැක්ම හරි වැදගත් ඕනම ජීවිතයකට ආයතනයකට පිරිසකට දැක්මක් තිබ්බොත් පමණයි Tamanගේ ප්‍රතිඵලදායි එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ යන ගමන තුල තිබෙන ඉලක්කය මොකද්ද කියන අවබෝධයක් තිබුණොත් අපට පුළුවන් ජීවිතේ සාර්ථක කරගන්න සහ ඒ අවසානයේ බලාපොරොත්තු වෙන අරමුණට යන්න. ඒ නිසා මේ දැක්ම කියන එක හරි වැදගත්. කුසල කර්ම කියන්නේ මොනවද? අකුසල කර්ම කියන්නේ මොනවද? අකුසල ඇති වෙන්නේ ඇයි? කුසල කර්ම ඇති කරගන්නේ කොහොමද තිබෙන්නේ ඇයි මේ සසර පැවැත්ම සිද්ධ වෙන්නේ ඇයි සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දුක කියලා කියන්නේ මොකද්ද ඇයි දුක ඇති වෙන්නේ දුකට හේතුව මොකද්ද කොහොමද දුක නැති කරගන්නේ ඒ නැති කරගන්න ක්‍රමය මොකද්ද කියන එක පිළිබඳව අවබෝධයක් තිබුණොත් එහෙම බුදුහාමුදුරෝ දේශනා කළ අපේ බෞද්ධ හැටියට අපේ පරම අභිලාෂය නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ නිවන් දැකීම කියන මේ දැක්ම සාධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. ඒ වගේම සම්මා දිට්ඨි සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ආදි වශයෙන් මේකේ ප්‍රභේද ගණනාවක් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ලැබෙන පංචකාම වස්තුන්හි ඈත්වීම නෙක්ඛම්ම සංකප්ප දුරු කිරීමට ඇතිවන ආකල්පය සංකල්පනාව නෙක්ඛම්ම සංකප්ප ව්‍යාපාදයේ තරහවට විරුද්ධ ආකල්පය අව්‍යාපාද සංකල්පය. හිංසා තව කෙනෙක් කායික මානසික පීඩාවට පත් කිරීමෙන් තොර වෙච්ච සිතවිල්ල අවිහිංසාව. එතකොට මේ තෘෂ්ණාව නිසාමයි මමය මාගේ කියන හැඟීම නිසාමයි අනික් අයට හිංසා පීඩා කරන්නේ. තමන්ට අනික් අයව තලා පෙළා පුඩි කරන්න සූදානම් වෙන්නේ. තවත් කෙනෙකුගේ රිදවීම පිණිස කටයුතු කරන්නේ. එතකොට මේ ආකල්ප ඇති කර ගැනීම තුළ අපේ ජීවිතයේ සාර්ථකත්වයට බලා බෞද්ධයෝ ලෙස බලාපොරොත්තු වෙන අවසාන අරමුණට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීල ශික්ෂා පුද්ගලයාගේ කායික වාචසික සංවරය ඇති කරන්නට අවශ්‍ය කරන ක්‍රමවේදය දක්වලා තියෙන වචනයේ සංවරය බොරු කීම කෙලම් කීම පරුස වචන කීම හිස් වචන කීම ආදී වාචික වැරදි වලින් තොර වෙච්ච ඒ වගේම ප්‍රාණඝාතය ඒ වගේම සොරකම කාම මිත්‍යාචාරය ආදී කායික වැරදි වලින් තොර වීම තුල ලබන ශික්ෂණය සම්මා ආජීව කුහනා ලපනා නේමිතිකතා ආදී වශයෙන් දක්වන පරිදි පටු අරමුණු ලා ප්‍රයෝජන තකා මේ ජීවිතේ පවත්වාගෙන යන්න කරන කූට උපක්‍රම ආදිය ඒ වගේම පිළිකුල් සහගත ක්‍රියාවන්හි නියලීම ආදී මේ මිච්ඡා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීව යොමු වීම තෘෂ්ණාව දුරු කරන්නට නැති කරන්නට හේතු වෙනවා කියන එක බුදුහාමුදුරු මාර්ගය කියන එක අපට දේශනා කරලා තියෙනවා. ඒ වගේම පින්වත්නි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා වායාම කියලා කියන්නේ උපන් කුසල් වැඩි දියුණු කරන්න. උපන් අකුසල් දුරු කරන්න. නූපන් කුසල් උපදවා ගන්නත්, නූපන් අකුසල් නූපදවා ගන්නත් පුද්ගලයෙක් ශක්තිමත් වෙන්නට ඕන. ඒ වර්ධනය කර ගැනීම තුළ අපට පුළුවන් මේ නැවත නැවත උපත වළක්වා ගන්න. සම්මා සති සම්මා සමාධි සිතෙහි කුසල සිතෙහි එකඟ බව වැරදි වැඩ කරලා සිතෙහි එකඟ බවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි කුසල සිතෙහි එක කුසල චිත්ත ඒකාග්‍රතාව සම්මා සමාධි. සමාධිය කියන්නේ කුසල සිතෙහි එකඟ බව. කුසල කියලා කියන්නේ සිතෙහි දක්ෂ බව. යහපත් ක්‍රියාවන් නිසා ඇති කරගන්නා වූ සිතෙහි එකඟ බව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ත්‍රි ශික්ෂාව තුළ ලබන ශික්ෂණය මේ නැවත නැවත උදය සූත්‍රයේ සඳහන් වන පරිදි නැවත නැවත උපත නැති කරගන්න සසරේ බිහිසුණු බව නැති කරගන්න නැවත නැවත මිය යාම වළක්වා ගන්න නැවත නැවත සොහොනට රැගෙන යාම වළක්වා ගන්න හේතු වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා අනුව පැහැදිලි. එනිසා කල්පනා කරන්නට ඕන, අදිෂ්ඨාන කරන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් උදය බමුණ මුල් කරගෙන දේශනා කළ මේ සූත්‍ර දේශනාවේ ආදර්ශනය අපේ ජීවිතයට එකතු කරගනිමින් මේ සසරේ පැවැත්මට හේතු වන ක්‍රියාවන්හින් වෙන් වෙලා දුර්ලභව ලැබපු මිනිසත් ජීවිතය තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් වෙනුවට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් නිදන්ගත කරන්න මේ සසර ගමන තුළ අනුසෝතගාමී පිළිවෙත වෙනුවට පටිසෝතගාමී පිළිවෙත අනුගමනය කරන්න. ලෝභයෙන් පිරුණු මිනිස්සු අතර අලෝභයෙන් කටයුතු කරන කෙනෙක්. ද්වේෂයෙන් කටයුතු කරන මිනිස්සු අතර අද්වේෂයෙන් කටයුතු කරන කෙනෙක්. මෝහයෙන් කටයුතු කරන මිනිස්සු අතර අමෝහයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත්වීම තුළ මේ සසරේ තියෙන බිහිසුණු බව අපට නැති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මෙලොව ජීවිතය තුළ පින්වත්නි තෘෂ්ණාව කරන්න යථාර්ථය දකින්න අපි පුරුදු වෙන්නට ඕන. ඇත්ත ඇතිසැටියෙන් දකීමට අවශ්‍ය කරන ශක්තිය අපි ඇති කර ගන්නට ඕන. ලද දේෙන් සතුටු වීමේ ගුණය අපි ප්‍රගුණ කරන්නට ඕන. ලෝකය අනිත්‍යයි දුකයි අනාත්ම කියන මේ මූල ධර්මයේ මත පිහිටලා කටයුතු කළොත් අපට මේ තෘෂ්ණාව කියන එක ෂේ කරන්න හරි පහසුයි. හරි ලේසි හේතුව යථාර්ථය පිළිබඳ අවබෝධය අපට තියෙන නිසා එහෙම නැතුව මේ මෝහයෙන් මුලා වෙලා යථාර්ථයෙන් වැහිලා කටයුතු කිරීම තුළ තමයි තෘෂ්ණාව තව තව දුරු කරනව වෙනුවට තව තව රැස් කරන අය බවටපත් වෙන්නේ. එනිසා අපි හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා කියන කල්පනාව ඇති කරගෙන තව මේ සසරේ තියෙන බිහිසුණු බව කල්පනා කරගෙන නිවනේ තියෙන පරම සාන්ත සුවය පිළිබඳව කල්පනා කරගෙන තෘෂ්ණාව දුරු කරන්න තියෙන මේ ඉගැන්වීම් ප්‍රායෝගික ජීවිතය තුළ අත්හදා බලන කෙනෙක් බවට ඔබපත් වෙන්න ඕන. අද මේ උතුම් ධර්මදේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සගාත වග්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ උපාසක වර්ගයට අයත් උදය සූත්‍රය ඇසුරු කර ගනිමින් මේ දේශනා කළ මේ උතුම් ධර්ම අවවාදය